අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකටයි අපේ ඇතිවෙච්ච මේ කාර්මික දෝෂය නිසා අපි එකට තිබුණු වැඩපිළිවෙලයි මේ වෙලාවටපත් යොදාගත්තේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් අපි සභාවාරය ආරම්භ කරමු ඊට ප්‍රස්තාව ලැබෙන විදියට සභාවට මතුවෙන ප්‍රශ්නත් ගැන සලකා බලමු. ඒකට සාදර වෙමු. මම ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ මා අද දින පර්යංක භාවනාවෙහි යෙදී සිටින විට පළමුව යම් දෙයක් අරමුණු නොකොට එන සිටිවිලි දෙස බලා සිටි. පසුව කොන්ද ඍජුව තබා ගැනීමේදී දැනෙන වේදනාව නිසා එය දෙස බලා සිටිමි. ටික වේලාවක් එසේ සිටින සිට පසුව යම් වේලාවකට පසුව නින්දෙන් අවදි වූවක් මෙන් දැනුනි. එම අවස්ථාවේදී කකුල් දෙකෙහි වේදනාවක් මා ඉදිරියට නැමී සිටින බවක් දැනුනි. පෙර අවස්ථාවේදී යම් යම් බාහිර සිටිවිලි ඇවිත් යන බවද මතකය. එය නෙදා සිටි අවස්ථාවක්ද යන්න නොතේරේ. නමුත් මම පර්යංකයේ සිටිනා බවත්, කකුල් දෙකේ වේදනා දැනෙනා බවත්, ඉදිරියට නැමී සිටින බවත් දනි. ඉදිරියට නැමී සිටින අවස්ථාවේදී ඉරියව්ව වෙනස් කිරීමටද සිටේ. ඔබ වහන්සේට මෙම සංසාරයෙන් එතර වීමට මෙම පින හේතු වේවා. නිරෝගී සම්පන්නිය ලැබේවා. මේකේ අදහසක් වශයෙන් ප්‍රකාශ කරන්න තියෙන්නේ කායානුපස්සනාවට ප්‍රමුඛත්වනේ දීලා කරු භාවනාවක් නෙවෙයි හිතට එන දේ බලන්න ගිහිල්ලා තියෙනවා. නමුත් ඒකේ තියෙන දුර්ලභම තමයි එන දේවල් හිතලුවක්ද ප්‍රත්‍යක්ෂයක්ද ඒක ප්‍රත්‍යක්ෂණය කළා කරන්න බෑ. නමුත් ලියුමේ අවසාන කොටසේ සඳහන් කරලා තියෙනවා කායෙහි වැක්කරන බව ඔළුව පාත් වෙලා තියෙන බව, ඉනිගෙන ඉන්න බව දන්නවයි. ඉතින් ඉල්ලියන් මතක් කරන්න තියෙන අනිත් දවසේ යනකොටම අන්න ඒ කය පිළිබඳව ඉඳගෙන ඉන්න ඉරියව් පිළිබඳව මේට වැඩිය ගෞරවයෙන් මේට වැඩි එකට මූලස්ථානයේ දීලා කටයුතු කරනවා භාවනා විශ්වාසය තව වැඩි වෙනවා. ඒක නිසා තවත් දියුණු කිරීම සඳහා ඉඳගත්තර පස්සේ ඉඳගෙන ඉන්න ඉරියව්ව මුල් කරගෙන එහෙම නැත්නම් ඒකට ප්‍රමුඛතාවය දීලා භාවනා කරන්න කියන කාරණාව මතක් කරන්න කැමතියි. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව ආරම්භ කර පියවර 10ක් පමණ යෑමේදී සිත එකඟතාවයට පත්වේ මේ ආකාරයට විනාඩි 20ක් 30ක් පමණ සිත අරමුණේ තබාගෙන සක්මන් භාවනාව කළ හැක. ඉන්පසු පර්යංකයට යමි. විනාඩි 5ක් පමණ සිත අරමුණේ පවතිද්දී දම් පාට, කහ පාට, නිල් පාට ආලෝක මතුවේ. එසේ පවතින අතර සිතට වෙනත් අරමුණු ගලා එයි. ඒවා හඳුනා ගනිමි. නැවතත් අරමුණට යමි. මේ ආකාරයට සිතිවිලි හඳුනා ගනිමින් භාවනාව විනාඩි 45ක් පමණ කරගෙන යාමට හැක. මේ අනුව ඔබ වහන්සේගෙන් උපදේශක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. දීර්ඝායු ලැබේවා. මේකෙත් ඒ සක්මණේ හෝ පරියංකේ හෝ ඒ මූල කර්මස්ථානයේ අපි ගෝ සක්මණේ වම දකුණ වශයෙන් පවත්නකොට දැනෙන දේවල් එහෙම නැත්නම් පරියංකයට ගියාට පස්සේ බලන අරමුණ පිළිබඳ විස්තර ඉතාමත් අඩුවෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක පිළිබඳ තව විස්තර හොයන ගතියක් ඒකට ගරු කරන ගතියක් ප්‍රමුඛතාවය දෙන ගතියක් ආවොත් භාවනාවේ එල්ලයක් හරියනවා විශ්වාසයත් වැඩෙනවා. ඒක නිසා මේ කරන විස්තර අතරදී මූල කර්මස්ථානයේ වැඩි වඩා වඩා වඩා විස්තර වඩා වඩා සමීප නිරීක්ෂණයක් ආසන්න නිරීක්ෂණයක් කරනවා නම් ඒ මේ වෙලාව හැටියට භාවනා දියුණු කිරීම සඳහා ඒක තමයි කරන්න තියෙන්නේ. පින්වත් ගරු ස්වාමින් වහන්සේට පාද නමස්කාර කරමි. මට අවසරයි. ගුරු උපදෙස් පිළිපදිමි. සක්මන් භාවනාව මම වම දකුණ බලා ඔසවන තබ ඔසවන තබමි කලෙමි ඇසෙන ශබ්ද රූප ගලා රූප ගැන හැඟීමක් නැත විනාඩි 15ක් 20ක් පමණ යනකොට සක්මන කෙලවරදී මහත් උණුසුමක් දැනි දහඩිය වැగిරීමක් ඇති වුණා මම සිටගෙන ඒ දෙස බැලුවා එය සංසිඳී ගියා මේ කුණු කයේ හැටි තමයි. නැවතත් සක්මන් කළා. ඔසවමි යවමි තබමි. මිහිදී දන හිස නැමෙන පාදයේ මාපට ඇඟිල්ල තද තද වෙන හැටි විලුඹ එසවෙන හැටි යවන තබන හැටි පැහැදිලිව පෙනුණා. පාදයේ වැලි මළුවේ යටිපතුල තද වී යන හැටි දැනුණා. මම් පැත්ත බරගතියක් සහ දකුණු පැත්ත পায় බරගතියක් නැත. මෙසේ පැයකට ආසන්න වෙද්දී සක්මන් මළුව ආසන්නයේ සිට සිටිමි කියා හැරෙන විට මේ රූපකය නටවන සිත වරහන් ඇතුලේ නාමය කියා අවබෝධ කරන්න අප අපහසු වුණා අනිත්‍ය සිහි වුණා මට වචනයෙන් විස්තර සක්මන් මළුව මැදදී ඊටාම සිහින් දිය ඉසින්නාක් වාගේ නාසයේ කෙළවරට වැටුණා පර්යංක භාවනාව මම මෙතන ඉන්න ඉරියව්ව දකිමි. පිම්බීම හැකිලිම පිම්බීම ගොරෝසුව උණුසුම්වත් හැකිලිම සැහැල්ලුවට සීතල බවත් වැටහි. සිතත් සිතුවිලි වේගවත්. මෙය ඇතුළත කර්මාන්ත ශාලාවක් වගේ අරමුණු මෙනෙහි කරමි විනාඩි 15ක් පමණ යන විට යම් විනාඩි 15ක් පමණ යන විට යමි. කය නොදැනී යයි. කය සංසුන් වී ඇත. දඟකාර සිත සංසුන් වී බලා සිටි. කයේ ඇති වී ඇති වේදනා වෙනස් වෙයි. ඒ ඇතිවන සිත සිටිවිලි ඇතිව නැති වෙයි. මට දැනෙන් මට දැනෙන්න කයත් සිතත් සිටිවිලිත් හැර වෙන කිසිවක් නැති බවයි. මට කුමන මට කුමක් ආකාර මට කැමැති ආකාරයකටත් නැත. සියල්ල උපේක්ෂාවෙන් බලා සිටි. පින්වත් ස්වාමීන් වහන්ස මෙහි ඇති වැරදි පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වේවා. ත්වන් සරණයි. මේකේ තොරතුරු සෑහෙන්න වාර්තා කරලා තියෙනවා. ඒත් මේකටත් වඩා ඒ ආස්වාස ප්‍රස්වාස කරන වෙලාවේ මෙතන මේ පිම්බීම හැකිලිමනේ කතා කරන්නේ. ඒ පිම්බෙන හැකිලෙන එකේ පිම්බීම ආයාසයෙන් කරන හැකිලිම ඉබේ සිද්ධ වෙනවා වගේ ඒකේ තව තවත් විස්තර ඉතා වැඩි වේලාවක් සමීපව නිරීක්ෂණය කරන්නත් ඕනේ වාර්තාවට ඇතුළු කරන්නත් ඕනේ ඒ ටික වැඩි කරන්න වැඩි කරන්න නෑදෑකමක් හටගත්තා වගේ යාලුකමක් හරියා වගේ ආදකමක් හරියා වගේ භාවනා පිළිබඳ විශ්වාසය පහළ වෙනවා ඒ නිසා බොහෝ අරමුණු තිබුණාට ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඒ ඔක්කොම ASCII ලදලද වෙලාවේ මූල කර්මස්ථානයේ වැඩි වැඩියෙන් ඇසුරු කිරීමෙන් සක්මන් කරනකොට වම දකුණ වශයෙන් පරියංකේදී පිම්බීම හැකිරීම වශයෙන් එතකොට වැටහෙන දේ වැඩි වැඩියෙන් වார்த்தාවට එනකොට තමයි තේරෙන්නේ ඊට සාපේක්ෂව භාවනාවට රුචියක් භාවනාවට කැමැත්තක් විශ්වාසයක් පහළ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තවත් මේක විස්තර අවුලා ගන්නා සුළුව විස්තර ලියන සුළුව ඉදිරියට යන්නේක තමයි කරන්න තියෙන්නේ. ගරු ස්වාමින් වහන්ස මම තෙමසකට ආසන්න කාලයක් සක්මන් භාවනාවේ යෙදී ඇත්තෙමි. මේ වන විට ඔසවනවා යවනවා තබනවා යන ආකාරයට භාවනාවේ යෙදෙමි. ඉහත සඳහන් කළ ක්‍රියා අවස්ථාවන් සතියෙන් දකිමි. පියවරක් පියවරක් පාසා ඒවා කෙරෙහි සතිය පිහිටුවා භාවනා කරමි. භාවනාවේ රිද්මය තුල සතිය එහිම පිහිටයි. මෙසේ භාවනා කරන විට එක අවස්ථාවකදී තව දුරටත් සක්මනේ යෙදීමට නොහැකි අවස්ථාවකට එළඹෙමි. එහිදී තෝන්තු ගතියක්, හිසේ බර ගතියක් වැනි දැනීමක් ඇතිවේ. සිරුර හරිහැටි සමබර කළ නොහැකි තත්වයක් ඇතිවේ. එවිට මම ආනාපාන සති භාවනාව සඳහා පර්යංකයට යමි. ඉහත සඳහන් භාවනා සංඥාව ඇතිවීමට මුල් කාලයේදී පැයක පමණ වේලාවක් සක්මන් භාවනාවේ යෙදීමට සිදුවිය. මේ කාලය භාවනාවේ ක්‍රමික පුහුණුවත් සමග අඩු වෙමින් පවතින බව නිරීක්ෂණය කළෙමි. ඒ අතර මම භාවනාවේදී එසවීම යැවීම තැවීමේ වේගය වැඩි කරමින් භාවනාවේ යෙදුණෙමි. එක් වේග පරාසයක් වනතුරු පමණක් භාවනාවේ ත්‍රිවිධ ක්‍රියා මත සතිය සම සම්පාත කළ හැකි විය. එසේම දිනෙන් දින වර්ධනය වෙන භාවනා පුහුණුවට සාපේක්ෂ ලෙස සක්මන් වේගයද වැඩි කළ හැකි බව තේරුම් ගතිමි. සක්මන් වේගය අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුවහොත් ඉහත සඳහන් කළ භාවනාවේ පාද චලන මත සතිය හරියටම එල්ල කළ නොහැකි බවද සක්මන් වේගය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු කළ විට භාවනාව නිකරුණේ ඇදී යන බවක් දුටුවෙමි. ඉහත සඳහන් කරුණු සිදු කෙරේ භාවනාවේ විස්තර බලන අතර බව සලකන්න මාගේ භාවනාව පිළිබඳ වැරදි ඇතොත් නිදොස් කර දෙනු මැනවි ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේකේ කියවනකොට ඇහෙන්නේ තේරෙන්නේ ඒ භාවනාවේදී තෝන්තු වෙන ගතිය පාලනය කරන්න බැරි ගතිය එනකොට සක්මනට යනවයි කියලා නමුත් මට හිතෙනවා ඊට වැඩිය හොඳයි ඉක්මනට සක්මන්ට යනවා වෙනුවට ඒ තෝන්තු ගති පාන්නේ කරගන්න බැති ගති වෙන වෙන පැදෙන ගති සක්මනේදීම සංසිඳන කම්ම සක්මන කරන්න ඕන. එහෙම නැතු ඒක අරගෙන පරියංගයට යන්නේක එච්චර ඥානවන්ත නැහැ. මොකද පරියංගයේදී අපිට එච්චර උපකරණ ආවුද නැහැ සක්මනේ තරම්. නිසා සක්මනේදී තෝන්තු ගතියක්, නිදිමත ගතියක්, පාන්නේ කරගන්න බැරි ගතියක්, වැනෙන ගතියක් මතුණා නම් ඒක මේ සක්මනට පරියංගයට යන්න ලකුණක් කියලා ගන්න එපා. මේක සක්මනේදී මේ ඉවර වෙනකම්ම සක්මන දිගට කරනවා නම් වඩා හොඳයි. ඒ වාගේම උත්සාහ කරලා තියෙනවා ඒ අතකුත් අනිකුත් බාහිර අරමුණු තියෙද්දීම පවා සක්මනේ හිත යොදන්න ඕනේ. ඒක මට කරන්න පුළුවන් කියලා ඉවනම් බොහොම සූර විදියට අල්ලගෙන තිනවා. නමුත් තව මේ ඔය සක්මනේ මතුවෙන අපහසුතා සක්මනේදීම ගෙවෙන කම්ම සක්මන අනායාසයෙන් කරන කම්ම ඒකට මොන වේගයේද වඩා ප්‍රශස්ත කියන එක වැටහෙනකම්ම තව සක්මණේ විස්තර අත්දැකීම් වැඩි කරන එක නම් මේ කියවගෙන ඉන්නකොට තේරෙන දෙයක්. ඒ නිසා සක්මණ තව ටිකක් සක්මණේදීම පදම් වෙනකම් කරන එක හොඳයි කියන එක මට කියන්න පුළුවන්. අවසරයි ගරු ස්වාමීන් වහන්ස මා සක්මන් භාවනාවේ ඊතා කැමැත්තෙන් යෙදෙමි. ඔසවනවා, ගෙන යනවා, තබනවා යන්න හොඳ සමාධියෙන් කරමි. සෙමෙන් සක්මන් භාවනාවේ යෙදෙන විට පාද පොළවත් සමග ත්‍රිවිධිය ත්‍රිවිධියට ආත් සමවන්න පා යෙද සක්මා මා සක්මන් භාවනාවේ ඊට කැමැත්තෙන් යෙදෙමි. ඔසවනවා, ගෙන යනවා, තබනවා යන්න හොඳ සමාධියෙන් කරමි. සෙමෙන් සක්මන් භාවනාවේ යෙදෙන විට පාද පොළවත් සමග රිපීස් මට මේ වචනේ පෑදුන්නේ ස්වාමීන් වහන්සේ සමග ආකාරයක් ගන්නා බවත් දුටු වෙමි. පාද ලනුපැදුරේ ගැටෙන විට ආරම්භයේදී රළු ස්වභාවයත් යටිපතුලට දැනුණත් පසුව පාද ලනුපැදුරේ නොගැටෙන තරම් නොදැනී යයි. පැය භාගයකට අධික කාලයක් තුලදී මේ தത്വයට පත්වන අතර ඉන්පසු පාවෙන නැපාවෙන නැවක ඇවිදින්නාසේ දෙපසට හා ඉදිරියට මා විසිවන බව දැනේ. එහෙත් මා නොබියව වෙන දෙයක් වෙන්න හැර සක්මන් කරමි. මේ తত্ত্বය වැලි පොළොව මත සක්මන් කරද්දී සිදුවේ. සක්මන සඳහා කාලය අවසන් වන නිසාත් මම අනිත් අයගේ ඇඟේ හැප්පෙන්න යන తত্ত্বයට විසිවන නිසා ඉක්මනින්ම පර්යංකයට යමි. මා වාඩි වූ සැනින්ම මට නිින්ද යන්නාසේ දැනේ. එහෙත් මා පූර්වක්‍ෘත්‍ය නොකර තවම පර්යංකේ වාඩි වී සිටින බව සිහියට නැගේ. නමුත් මුළු සිරුරට සිරුරම පාවෙන ගතියකින් යුතු සැහැල්ලු බවකින් වෙලාගෙන ඇත. එසේ දැනුණද මා වාඩි වී සිටින තැනම ඇත. දෑත් එක්කරගත නොහැක. කොපමණ කාලයක් මා එසේ සිටියාද නොදනිමි. පාවෙන ගතිය අඩු වූ බව දැනුණු වහාම පූර්වක්‍ෘතියේ යෙදී ආනාපාන භාවනාව සඳහා සිත යොදමි. ඔබ වහන්සේ සඳහන් කරන පරිදි හුස්ම රැල්ල දෙස හොඳින් බලමි. එහි වෙනස් ඒ ඒ වෙනස් වීම දකිමි, හඳුනා ගනිමි. මෙසේ ටික වේලාවක් කරන විට හුස්ම රැල්ල සංසිඳී යන ආකාරය එය නොදැනීම යයි. හුස්ම රැල්ල සංසිඳී යන අතර එය නොදැනීම යයි. එහෙත් මා පර්යංකේ සිටින බවත් හෘද ස්පන්දනයේ සිදුවන බවත් අතේ නාඩි පරීක්ෂාවෙන් මා හඳුනා ගනිමි. මේ විනෝදකාමී ක්‍රීඩාවක් බඳු යයිද සිටිවිල්ලක් ඇතිවිය. එවිට ඊතල වැනි ආලෝක කිරණ රැසක් හැම පැත්තෙන්ම මගේ සිරුරට වැටෙන්නට විය. මට රිදුම් දෙන්නට විය. මම එය මායාවක් දැයි සිතුවෙමි. දෙනෙත් වසාගෙන සතියෙන්ම රිදුම් දෙන දෙයක අතගා බැලිමි. කිසිවක් සිදු වී නැත. සිරුර රිදෙනවා පමණි. මෙය මායාවක් නොවේ. කුමක් හෝ සිදුවීමක් ඇති වූ බව සිතුවෙමි. එවිට ආලෝක කිරණ පතිත වීම නතර විය. මා සතියෙන්ම එසේම සිටියෙමි. පෙරට වඩා වැඩි වේගයෙන් මාගේ හිසට හා උර කුහරයට ආලෝක කිරණ ඊතල හැඩ ඇතිව නැවත වැටෙන්නට විය. මෙවර මෙය මායාවක් යයි නොසිතුවෙමි. ආලෝක කිරණ සිරුරට ඇතුල් වුවත් රිදුනේ නැත. විනාඩි 8ක් 10ක් පමණ ගිය පසු ආලෝක කිරණ වැටීම නතර විය. භාවනා කාලය පර්යංකයේ පැය එකහමාරකට වඩා යෙදී ඇති බව පසුව මම දැනගතිමි. භාවනාව අවසන් කර මා නැගිටින විට කයට අමුතුම ශක්තියක් ලැබී ඇති බව දැනුනි. බිම වාඩි වී භාවනා කිරීම භාවනා කිරීමට නොහැකිව පුටුවක සිටි මා දැන් අනිත් අය මෙන් කුඩා භාවනා බංකුවක නිසියාකාර දෙපා පිටුපසට දමා වාඩි වෙමි. භාවනාවේ ප්‍රගතිය අත්දැක්කෙමි. ක්‍රියා අනතුරකින් පාදයක් ශල්‍ය කර්මයකට භාජනය කර සිටිය මම පාද පිටුපසට කර වාඩි වීම මටම අදහාගත නොහැකිය. මම සතුටු වෙමි. මාහට නිසි ඉරියව් මත භාවනා කිරීමට හැකි වූ ශක්තිය ලබා දුන්නේ ඔබ වහන්සේගේ කමඨහන් දේශනාවයි. මට ලැබුණු ශක්තිය ඔබ වහන්සේට දොහොත් මුදුනේ තබා පූජා කරමි. අපට දහන් මඟ පෙන්වීමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවායි පතමි. මේකේ මේකේ තියෙන අර පරණ ලිපියේ සඳහන් කරා වගේ සක්මණේදී ඇතිවෙච්ච අපහසුතාවය නැත්තම් මේ වෙනස් తত্ত্বය සක්මණේදීම සම්පත් වෙන්නේ ඉස්සල්ලාවිල්ලා වාඩි වෙනවා ඊට වැඩිය හොඳයි පුළුවන් තරම් සක්මණේදී මේක පදම් වෙන්න සක්මණේදී මේක හේම වෙනකම් tempat වෙනකම් මේ ඉන්න එක තමයි කරන්න කියන්නේ කරපුවාම පරියන්කයට යනක වඩා සෞඛ්‍ය සම්පන්නයි පරියන්කයට ගියාට පස්සේ තරුණුත් දැනෙනවා බැලුවා කියලා විස්තර කරාට දැක්කේ මොනවද? වැටුනේ මොනවද කියලා කියලා නැහැ. අන්න ඒ කරුණු කියන්නේ අරමුණ පේන වෙලාවේ වැටහෙන දේ වාර්තා කිරීමෙන් නිවැරදිව වාර්තා කිරීමෙන් ඊතර විශාල අදිෂ්ඨාන ශක්තියක් වෙනවා. විශාල චිත්ත ශක්තියක් වෙනවා. මෙතෙක් කියූප හැම ලියුමකම ඒක අඩුපාඩුවක්. දැක්කයි කියලා කියනවා බැලුවයි කියලා කියනවා වෙන අරමුණේදී මූල කර්මත්තානේ බලන්න බම පෙළඹුණයි කියලා තියෙනවා ඒක හරි නැවතිගේ පූර්ණ ප්‍රතිලාභේ ලැබෙන්න නම් දැක්කේ මොනවද වැටහුනේ මොකද්ද අත්දැක්කේ මොකද්ද අත්විඳේ මොකද්ද කියන එක ලිපියට ඇතුල් කරන්න ගත්තොත් ඔයිට වැඩිය ලොකු විශ්වාසයක් ඇති වෙනවා ඒක නිසා තවදුරටත් මේ ප්‍රගමණීය කඩා ගන්න තු ඉදිරියට යන්න නම් ඒන අවස්ථාවේ ටික වේලාවක් හරි කමන්නේ ඒ මූල කර්මස්ථානේ ගන්න පුළුවන් තරම් තොරතුරු පුළුවන් තරම් සමීපව දකින්න දකින්න භාවනා පිළිබඳ ලොකු පරිචයක් භාවනා පිළිබඳ ලොකු වශී භාවයක් ඇති වෙනවා ඒ නිසා මේ පැත්තට තව ටිකක් උනන්දු වෙනවනම් හොඳයි කියලා කියන්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස කාලයක් තිස්සේ ආනාපානයේ පුහුණු කරන මා දිනචරියාවේදීද හැකි සෑම මොහොතකම හුස්ම සිත පවත්වා ගැනීමට උත්සාහ කරමි. එබැවින් සක්මන් භාවනාවේදීද નિરાයාසයෙන්ම සක්මන හුස්ම වරහන් ඇතුලේ ආශ්වාසය හා ප්‍රාශ්වාසය සමග එකට සින්ක්‍රොනයිස්ව සිදුවේ. පාදයේ යටිපතුලේ වැලි කැට ගැටීම ලොකු වැලිද සිහින් වැලිද වැල්ල උෂ්ණද සීතලද සියල්ලම දැනේ. ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ සමග පා තැබීමෙන් මාගේ සිත ඒකාග්‍ර වේ. සිත එහා මෙහා දිවීම අඩුය. හුස්ම වේගය සමග සක්මන සිදුවන හේයින් පා ඔසවනවා, ගෙනියනවා, තබනවා ඉරියව්වල සිත තැබිය නොහැක. අනෙක් යෝගීන්ට වඩා මාගේ සක්මන එබැවින්ම වේගවත්ව වේගවත්ව සිත ඒකාග්‍ර වන හේයින් මේ සක්මන් ක්‍රමය නිවැරදිද? නැතහොත් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ත්වන් සරණයි. මේකෙත් විස්තර ඉදිරිපත් කරලා තියෙන ක්‍රමය හොඳයි. විස්තර ඉදිරිපත් කරලා තියෙනවා. මේ සක්මන් භාවනාවේදී ඒ ගන්න අත්දැකීම් ටික එදිනෙදා ජීවිතයේ එතන මෙතන ඇවිදින වෙලාවෙදිත් අපි කිව්වොත් දාහනේ ටික ගන්න යනකොට නාන්න ගන්න යනකොට ආදී අනිකුත් වැඩවලටත් පොඩ්ඩක් කර ඒ තරම්ම විස්තර නැති වුණත් කමක් නැහැ ඇතුළු කරගන්න උත්සාහ කරොත් තමන්න තේරෙන්න පටන් අරගනි අර ආස්වාස ප්‍රසවාස ටික සක්නටත් ගිහිල්ලා උදව් කරනවා වගේ මළුවේ සක්මන් නොකරට වෙන තැනක ඇවිදිනකොටත් මේ পায় පොළවේ ගැටෙන හැම වෙලාවකම ඒක තමයි අරමුණක් කරගන්න පුළුවන් ඒක තමයි ආලම්බණයක් කරගන්න පුළුවන්. එතකොට Tamanට කවුරුත් එක්ක කතා බතා කරන්නේ නැතුව යන යන පියවරේ තවත් භාවනාමය චිත්තක්ෂණ වැඩි කරන්න පුළුවන්. සක්මණේ ඉන්නකොට ආනාපානිය පෙනුනට ඒක මුල් තැනට දෙන්න එපා. වම දකුණ වතයෙන් পায় පොළවේ ගැටෙන ටික තමයි ඉස්සර කරන්න ඕනේ. එතකොට අපේ භාවනාව පැටලෙන්නේ නැහැ. ඒ නිසා පරියන්කිට ගියාට සක්මණට ගියාට පස්සෙත් පරියන් මේ ආනාපානෙ පෙනුනට දෝෂයකට ගණන් ගන්නත් එපා. කරදරයක් කරගන්නත් එපා. ප්‍රමුඛතාවය දෙන්නත් එපා. පුළුවන් තරම් බලන්න වම දකුණත් එක්ක යන ඒතර භාවනාවේ निराවුල් බව ඇති වෙන්න ඉඩ තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංකේ වාඩි වී කයට සිත යොමු කර බලා සිටින විට ක්‍රමයෙන් පිම්බීම සහ හැකිලිම සිතට දැනෙන්නට පටන් ගනී. එය යමක් එහාට මෙහාට පැද්දෙන්නාක් මෙනි. තවත් විටක උදරය තුල යමක් කැරකෙන්නාක් මෙනි. පිම්බීමට ගතවන කාලයට වඩා වැඩි කාලයක් හැකිලෙන්නට ගතවන බවද වැටහෙයි. පිම්බීම හිමින් ආරම්භ වී වේගය වැඩි වී අවසන් වෙයි. හැකිලීම වේගයෙන් ආරම්භ වී වේගය බාල වෙමින් අවසන් වෙයි. සමහර වේලාවට කඩ නතර වෙමින් හැකිලෙන්නාක්සේ දැනේ. සමහරවන්න සමහර වෙලාවට කඩින් කඩ නතර වෙවි හැකිලෙන්නාක්සේ දැනේ. මෙය විනාඩි 15ක් පමණ කමටහනට සිත යොමු කර සිටින විට ක්‍රමයෙන් සිත අලස වෙයි. නොදැනීම බාහිර අරමුණු වලට සිත යොමු වෙයි. නැවතත් මද වේලාවකින් කමටහනට සිත පැමිණෙයි. විටින් විට මෙසේ සිත පිට යයි. කමටහනෙහි පවතින කාලය වරහන් ඇතුලේ සිත ක්‍රමයෙන් අඩු බවක්ද වැටහෙයි. විනාඩි 45ක් පමණ වන විට කකුල්වල වේදනාවන් හටගනී. එයින් කමටහනට බාධාාවක් නැත. සිත පිට යැගැන් පැනීම වළක්වා ගැනීමට උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. මේකෙදි භාවනා කරලා අර විනාඩි 15කින් විතර වගේ මේ හිත පිට යන ගතියට උත්තරේ මං හිතනවා මුල ඉඳලම හැකිලීමේ අන්තිම කෙලවර වෙන හැටි බලන්න උත්සාහ කළොත් හැකිලීමේ අග තමන්ට දැක ගන්න පුළුවන් අරමුණ එnde ende ende ende ende ende බොහෝම ශීඝ්‍රයෙන් තුනී වීගෙන යනවා. අන්න මේ තුනී වීගෙන යනකොට කොච්චර දුරට යනකම් ඒක අල්ලන්න පුළුවන්ද ස්පර්ශ කරන්න පුළුවන්ද දැනගන්න පුළුවන්ද කියලා බලාගත්තොත් මේ වගේ භාවනා කරන කෙනෙකුට එක හැකිලීමක පවා මුලින් හම්බ වෙන එක හැකිලීමක පවා මේ ගෙවන් වීම දිගේ යනකොට එක තැනකදී හිත අරමුණු අතහැරලා වෙන අරමුණු අල්ලන හැටි තේරුම් ගන්න පුළුවන්. සාම හැකිලීම සිද්ධ වෙනවා. නමුත් අපිට දැනෙන්නේ අපිට දැනෙන මට්ටම නතර වෙනවා. නතර වෙච්ච ගමන් එයා කොහේ හරි තියෙන මොකක් හරි අල්ලගන්න. ඒකම තමයි ටික වේලාවක් යන විනාඩි 10ක් 15ක් යනකොට ආස්වාද බිම්බි මෑකිලිම සංසිඳනකොට යම් මට්ටමට යනකම් ඒකත් එක්ක ලෝ බඳිමින් යනවා. යම් මට්ටමකට ගියාට පස්සේ කම්මැලි කරලා භාවනා හොඳම කෑල්ල හැබැයි ඒක. ඒ භාවනා හොඳම කෑල්ලේදී කම්මැලි කරලා එක්ක වෙන අරමුණට යනවා නැත්නම් නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් සැක උපදවනවා. ඒ නිසා මේ ආසර්ප පිම්බි මහකිලිම දෙකම සංසිඳන වෙලාවක් කියලා මං හිතන්නේ. ඒක හෝ එහෙම නැත්නම් වඩා හොඳ දේ තමයි ඊ타ත්ම ක්ෂුද්‍ර වශයෙන් සූක්ෂම වශයෙන් හැකිලෙන එකේ කෙලවර දක්වාම අල්ලා අල්ලන්න උත්සාහ කරනවා. හැකිීමේ අග ඊගාට නැහැකිලිමෙත් අග. ඊටාට නැහැකිලිමෙත් අග අල්ලන්න පටන් ගත්තාම හිත පැන්සලා කුල් කරනවා වගේ, ඊයක් ගන්නවා වගේ, කියතක් නියනක් ගන්නවා වගේ පුදුම තියුණු වෙන්න පටන් ගන්නවා. එතකොට හිත පිට යන වෙනුවට භාවනාවෙන් ඇති කරගත්ත මේ සියුම් සූක්ෂම දේවල් ලෑස්ති වෙලා යන්න පුරුදු වෙයි. එතකොට අලුත් පිපිදීමක් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා උත්තරේ දෙන්න තියෙන්නේ පදම් කරගත්තට පස්සේ හැකිලීමක් හැම හැකිලීමකම අග වඩා සමීපව නිරීක්ෂණය කරන්න යන්න. එතකොට ওই ප්‍රශ්නට උත්තරේ ලැබෙන්න ඉඩ තියෙනවා. ගරුතර ස්වාමීන් වහන්ස එක නිදා ගැනීමට පෙර මා හිසේ සිට දෙපතුල දක්වාත් නැවත දෙපතුලේ සිට හිස දක්වාත් මෙනෙහි කරමින් සිටීම පුරුද්දක් කරගත් කෙනෙක්මි. නිවසේදී මෙසේ නිින්දට ගිය දිනවල කිසිදු සිහිනයක් නොදැක පිරුණු නිින්දකින් පසු සිතෙන් සිතාගත් වේලාවට පීඩාවකින් තොරව පිබිදේ. නමුත් මෙහි පැමිණි සෑම දිනකම රාත්‍රී නිින්දට පෙර වෙනදා මෙන්ම නිදා සිටින ඉරියව්වට සිත යොමාගෙන නින්දට ගියද සිත නින්දට වැටෙන බවක් නොදැනේ. ඇස් පියවි තිබුණද මනස අවදියෙන් සිටිමින් ඈත අතීතයේ සිදු වූ සමහර ඊතා සුළු සිදුවීම් පවා වෙළඳ දැන්වීම්සේ එකක් පිටුපස එකක් ලෙස සිතට මතක් වී නැවත නැති වී යයි. විටක මාහට වැරදුණු තැන් නිවැරදි කරගත යුතු බවත් ඒ සඳහා අනුගමනය කළ යුතු පිළිවෙතත් මට මා විසින්ම කියා දෙයි. රාත්‍රියේ අනාගතය ගැන සැලසුම් හා කාලසටහන් පිළියෙල කරන සිත අකණ්ඩව විවිධ විවිධ දේ කරයි. කියයි. රාත්‍රිය වුවද මෙම වේලාව දහවල් සේම ආලෝකමත්ය. නමුත් දැස පියා සිටින මම දැන් සිටින්නේ ආරණ්‍යයේ බවත් මේ රාත්‍රී කාලයේ බවත් දනිමි. අවට සිටින අය එහෙ මෙහෙ පෙරලෙන විට ඇඳෙන් නැගෙන සියුම් හඬ, විදුලි පංකා ක්‍රියා කරන හඬ, ඈත ඇසෙන සතුන්ගේ හඬන හඬ, හමන සුළඟේ හඬ පවා මට ඇසේ. නමුත් ඒවා බාධාවන් නොවේ. රෑ නොනිදා වෑ නොනිදා මේ කරන වැඩ නිසා පසුදා කාලසටහනට අනුව වැඩ කිරීමට බාධා වන බව කියා මා මටම තරවටු කර ගනිමි. නමුත් කිසිදු පාලනයක් නැති සිත නැවත ශරීරයෙන් එළියට පැන එළියේ සිට හදවත ගැහෙන හැටි බලා සිටී. පෙනහළු පිම්බෙන හැකිලෙන සැටි ඒ ළඟටම ගොස් බලයි. හමහා මස් ඒ මොහොතේ වීදුරුසේ විනිවිද පෙනේ. හදවත හා පෙනහැලි විශාල යන්ත්‍ර ලෙස ශබ්ද නගමින් වැඩ කරයි. පියවි සිහිය තිබෙන විට ලේ දැකි ලේ දුටු විට කලාන්තවන මම නහර දිගේ ඇදෙන තද රතු ලේ මෙන්ම කළු පැහැයට බර ලේ දෙසද සැලකිලි මත්ව බලමින් වෙනස හඳුනා ගනි. මේ වෙන දේ නතර කිරීමට මම ඇඳේ පෙරලෙන්නට හෝ ඉරියව් වෙනස් කරන්නට ඕනෑයයි උත්සාහ කරන විට නැවත කලබලයෙන් සිත මගේ ඇඟ තුලට ඉක්මනට පැමිණේ. අනෙක් අතට හැරි නැවත ටික වේලාවකින් පෙරසේම සිත පිටතට පැන ගනි. මෙම මෙම කලබගෑනිය අවසන් වන විට වේලාව රාත්‍රී 2-3 පමණ වේ. කෙසේ වෙතත් මට නිදා නොගත්තායයි අමුතු වෙහෙසක් නැත. ශාරීරික වෙනසක්ද නැත. සමහර දිනකදී පැයක් එකහමාරක් පමණ නිදාගත හැකි විය. ස්වාමින් වහන්ස මේ தત્ත්වය මෙසේ වන්නේ ඇයිද යන්න පහදා දෙන සේක්වා. 2 මා මෙහි පැමිණ පර්යංක භාවනාව කොට නැගිටින විට ඇඟේ ඇඟේ ඇට ඇතුළතින් කියතකින් ඉරණ වාසයේ වේදනා දෙයි. මුල් දින දෙක තුල මේ වේදනාව උත්සන්න උවද අද වන විට එය දරාගත හැකිය. බෙල්ලේ අස්ති හා උරහිස් දෙපස අස්තිවල මෙසේ වේදනාව අධිකව දැනේ. 3. සක්මන් භාවනාව කරන අවස්ථාවේ යටිපතුල බිම හැපෙන හැටි ශරීරයේ බර කකුලකින් අනෙත් කකුලට මාරුවන හැටි අවබෝධයෙන් බලමින් සක්මන් කරමි. ටික වේලාවකින් ශරීරයේ ඇට කොටස් එකිනෙක වැදෙන ශබ්දය ඇසේ. මට මා පාලනයක් නැතිව වැටෙන්නට යන බවක් දැනේ. සක්මන් මළුවේ අඟලක් දෙකක් උඩින් ඔහේ ඔහේ උඩින් ඔහේ ඔහේ නතර ඒ වචනේ පැහැදිලි නෑ ස්වාමීන් වහන්සේ. සක්මන් මළුවේ අඟලක් දෙකක් උඩින් ඔහේ ඇට සැකිල්ල ඇවිදගෙන යයි. දෙපැත්තට වැනි වැටෙන්නට යන දැනෙන නිසා මට සක්මන් භාවනාව එක දිගට බොහෝ වේලා කළ නොහැකිය. අනුකම්පාවෙන් ඉදිරි ගමන සඳහා උපදෙස් ලබා දෙන සීක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒකර මුල් ප්‍රදේශයේ දීර්ඝ විස්තරයක් සපයලා තිබුණා මේ නිදා ගන්න ගියාම කය නිදන ඉරියව්වේ හිටියට හිත අවදියෙන් ගත කරන එක ඒක සම්බන්ධයෙන් මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා යෝගාවචරයා රත්ති දිවා සංඥා දිවා රත්ති සංඥා කියලා මේ දවල් මිනිස්සු වැඩ කරන වෙලාවේ බස් එක් වගේ අකුලගෙන නිදි වගේ ගතකරනද රාත්‍රියේ මිනිස්සු නිදා ගන්න වෙලාවේ පූර්ණ අවදියෙන් හැම තැනක්ම භාවනා මධ්‍යස්ථානයක් කරගන්නයි කියලා. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ රාත්‍රියේ කාලය මට ලැබිච්ච ස්වභාවික විවේකයක් කරගත්තොත් ඕනම දණක් මලසෝම් පිටණියක් වාගේ. ඔය කොම දගාල් නටන කට්ටිය පැයට දොයි. ඒ වෙලාවට හිත අවදි කරගත්තාම හැමතැනම භාවනා මධ්‍යස්ථාන. මේක සඳහා වෙනමම මේ කැලවල් හොයන්න යන්න ඕන කමක් නැහැ. ඒක සඳහා කියනවා දවල් රාත්‍රී සංඥාව ගන්න මේ මිනිස්සු දඟලන වෙලාවට පුළුවන් තරම් අඩු ක්‍රියාකාරකම් කරලා ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ බස එළියට බයි අඳුර හැංගෙනා වගේ ගත කරන්න දවල් තුන. රාත්‍රියට පුළුවන් තරම් අවදියෙන් ගත කරන්න. ඒකට තමන්ට ඔය වෙලා මදිකම් මොනවාක්වත් එන්නේ නැහැ. බය හිතෙනවා මෙහෙම කරලා ඒට උදේ අවදි වෙන්න බැරි වෙයි කඩෙත්තු ගති තියෙයි. නිදි නිදි කඩපු ගති තියෙයි. නිදි වැරු ගති. නමුත් හොඳට තේරෙනවා මොනම දෙහෙට්ටුවක්වත් විවේක මේ වෙහසක්වත් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒක පුළුවන් තරම් දිනු කරගන්න මේකට අර හිත හුරු වෙන්න කල් යනවා. දෙවෙනි එකේදී පරියන්කේදී එන වේදනා ඒක ඕනම වැඩමුළුවක පළවෙනි දවසේ දෙවෙනි දවසේ වෙනකොට බොහෝම අමාරුයි මොකද අපි ඒකාකාර ඉරියව් පද්ධතියක් පවත්න්නේ. ඉතින් එතකොට ඒකට හුරු වෙන්න කල් යනවා. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් අර දැඩි කතා කරන්නම දෙන්නේ නැතුව දැඩි පාලනයක් යටතේ කරන ගෝයන්කා චීතුමාගේ භාවනාවේ හතරවෙනි දවසේ ගෙදර යන දවස කියලා තමයි කියන්නේ. ඔක්කොටම ගෙදර යන්න හිතන. ඉතින් එදාට එළිය ගේට්ටු වහලා තියෙන්නේ. මොකද නැත්නම් වැටෙන්න බැරිලා හරියනවා. කින්නම බෑ. ඒක පැන්නට පස්සේ ඒක ඇඟට දිරවගත්තට පස්සේ කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අර කිසියම් චාරයක් නැතුව හැසිරිච්ච ශරීරය දැන් ඉඳ ගන්න දැන් සක්මන් කරන්න ආයෙ ඉඳ ගන්න ආයෙ සක්මන් කරන්න කියන මේ කාලසටහන දැම්මට අට හුරු වෙන්න ගොඩක් කල් යනවා. ඉතින් ඒක නිසා දීර්ඝ භාවනාවක් කරන දවස් 7 8 9 10 වගේ අර පළවෙනි දවස් තුන ගත කරලා ඊට පස්සේ ඒකේ ලැබිච්ච ප්‍රතිලාභය දිගට ගෙනියන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙක් දවසක දෙකකට ඇවිල්ලා මේ භාවනා කරාට එයාගේ ශරීරයට හැඩ ගැහෙන්න ඊටපන්ති. ඒ නිසා එක දවසේ භාවනා දෙකේ තුනේ භාවනා ඒ බය කට්ටියට නුහුරු කට්ටියට කෝඩ කෝඩු කට්ටියට කෝලකම් කරන කට්ටියට විතරයි. දිගට යනකොට තමයි තේරෙන්නේ. ඉතින් ඒ විදිහට මේ ඇඟ හැඩ ගැහෙන්න කල් ගන්නවා. එතකොට සක්මණේදී ඒ විසි වෙන පා වෙන ගති තියෙනවා නම් ඒක මට නම් හිතෙන සක්මන හොඳට සිද්ධ වෙනවා. ඒක ඉතින් බලන්න ආයාසයෙන් කරන සක්මනට වඩා අනායාසයෙන් සිදුවෙන සක්මනක් වෙනවනම් පුළුවන් තරම් ඒකට පහසුකම් දීලා මේකත් අර නිින්ද නොගියට කඩਿੱතු ගතිය නැති වෙනවා වගේ පළවෙනි දවස් දෙක ඇඟරි දුනට ඒක ඒකෙන්ම නැති වෙලා යනවා වගේ කොට වෙනුවෙල්කට තම්බලා බොන්න ඕනෙත් නැහැ කොත්තමල්ලි බොන්න ඕනක මොකුත් නැහැ නිකම්ම යනවා ඒ වගේ තමයි සක්මණේජිත් මේක හුරු කරාට පස්සේ ටික දවසක් ගියාට පස්සේ ඒකම පදම් වෙන්න ඕනේ ඒකෙන්ම ගොඩ එන්න ඕනේ ඉතින් අපේ ඇඟ පුළුවන් තරම් මේකට විරෝධය පාන උද්ඝෝෂණ කරනවා අපි ඉතින් ඇඟ යාලු තරහ කරගන්නෙත් නැතුව ඇඟ මේකට හුරු කරගන්න තමයි මේ භ්‍රමචර්යයක් මේ යෝගාවචර දිනචර්යාවක් අපි කරගෙන යන්නේ. හැබැයි අපි හිතනට වැඩිය මේ ඇඟ අපිට නතු වෙනවා ටික දවසක් කරනකොට. ඒ බව අපිට වඩා සරුවචනාංශය දන්නවා. අපි හිතන්නේ නෑ නෑ මේ ඇඟ නතු වෙන එකක් නෑ මේ ඇඟ හැමදාම පෙරදි කරයි කියලා. නෑ දිගට කරගෙන යනකොට දවස් දෙක තුනකට පස්සේ යා කීකරු වෙනවා. ආමේ කීකරු වෙන බව බුදුහාමුදුරෝ දන්න. ඒ නිසා බුදුජානනාංශේ මේක බාලයට කරන්න බෑ, වැඩිමහල්ලයට කරන්න බෑ, කාන්තාවන්ට බෑ, පිරිමින්ට බෑ. එහෙම කතාවක් නෑ. කාටත් පුළුවන් අපි බුදුන් අදහන්නේ අදහනවා නම් බුදුන්ගේ අදහිල්ල සද්ධාව මතින් මේ කයේ තියෙන ඕනම දරත ගතියක්, දලදනු ගතියක් ටික කාලයක් කරගෙන යනකොට කීකරු වෙනවා. ඒ නිසා මේ තුනම මේ වැඩමුළුවක හතරවෙනි පස්වෙනි දවස් වෙනකොට අනිවාර්යයෙන්ම සාමාන්‍ය සිදුවෙන දෙයක්. මේක තල්ලු කරගෙන මේ අනේකයි තියෙන්නේ ආය පස්සට අඩිය තියන්නේ නැතුව ඉදිරිය බලන්න ගියාම නිින්ද නොගියට කඩਿੱතු ගතිය නැති වෙනවා වගේ. ඇඟේ අමාරු නැති වෙනවා වගේ ඔය සක්මනේ තියෙන හොඳු මාඳු ගතියත් නැති වෙනවා. අන්නේ ලෑස්ති වෙලා භාවනා කරගෙන යන එකයි කරන්න ඕනේ බවට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම මූල කර්මස්ථානයේ ලෙස පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. එය හොඳින් මෙනෙහි කළ හැක. පිම්බෙන විට බඩෙහි තද ගතියත්, රළු ගතියත් දැනි. හැකිලෙන විට සියුම් බවත්, බුරුල් බවත් දැනි. මෙසේ මෙය මෙනෙහි කරන විට පිම්බීම හැකිලීමේ අවස්ථා තුනක් දැනගත හැක. මුලින්ම වේගවත් බවක්ද, පසුව මධ්‍යස්ථ බවක්ද, අවසානයේ සියුම් බවක්ද දැනේ. මෙසේ දිගටම මෙනෙහි කරමින් යන විට පිම්බීම නිම වී හැකිලීම ආරම්භ වීමට ප්‍රථම යම් හිඩසක් ඇති බව පෙනේ. මම එයට සිත යොමු කිරීමට උත්සාහ කරමි. තව දුරටත් පිම්බීම හැකිලීම මෙනෙහි කරන විට එම පිම්බීම හැකිලීම අතර යම් වෙනස් වන බවත් කැඩි කැඩි යන ගතියක් දැනේ. එසේම සිත හොඳින් සමාධිගත වූ විට ශරීරය ඇතුළත යමක් ගමන් කරන්නාක් මෙන් දැනේ. දවසේ කටයුතු කිරීමේදී සතිමත්ව සිටීමට කටයුතු කරමි. එසේ සිටින විට කලින් තනි ක්‍රියාවක්සේ පෙනුණු දේ දැන් පෙනෙන්නේ හැම ක්‍රියාවක් කිරීමට ප්‍රථම සිතක් ඇති වී ඒ අනුව ක්‍රියාව සිදුවන බව පෙනේ. උදාහරණ කුටියේ දුර ඇරීම, වැසීම, පිගාන ගැනීම, වතුර බීම ආදී ක්‍රියා. භාවනාව කරගෙන යාමේ අඩුපාඩු පෙන්වා දෙනමෙන් ඊට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඒ විදිහට තමන්ගේම අඩපාඩු හොයන සුළු ගතිය අවශ්‍යයි. ඒක අනුන්ගෙමත් ඉල්ලන්නත් වෙනවා. නමුත් මේක මේ දිගට ඉස්සරහට කරගෙන ගියොත් මේ කාලසටහන කිසියම් දෙවන්නේක් අවශ්‍ය කරන්නේ තමන් කන්නඩියක් ඉස්සරහට ගියාට පස්සේ වගේ කරන දේවල් ටික තමන්ට පේන්න පටන් ගන්නවා. ඒක තමන්ම තමන් දිහා නැත්නම් තමන්ගේ පිළිබිඹුව දිහා ප්‍රතිබිම්බේ දිහා බලනකොට අපි දන්නවා අපි මූණ ලස්සන තියාගෙන ඉන්න කාටත් කැමැති මොක කාටවත් මූණ බලන්න බෑ කණ්ණාඩියක් නැතුව කණ්ණාඩිය ඉස්සරහට ගිහලා තමයි අපි මූණ බලන්නේ ඊට පස්සේ තමයි අපි හිතන්නේ දැන් මූණ හැඩ කරගත්තයි කියලා. නෝ කණ්ණාඩිය කියන දෙත් විතර අපිට පේන්නේ. ඒ සතියත් ඒ වගේ කණ්ණාඩියක් අපේ ලෝකෙට අපි කරන ක්‍රියා එකක්වත් ඒවෙන් එන පසු ප්‍රතිඵල එකක්වත් අපිට තේරෙන්නේ නැහැ. අපිට තියෙන්නේ කරලා අතාරින එක විතර. නමුත් සතියෙන් ඉන්නකොට හැම දෙයකටම පිළිබඳ බයලජ්ජා වගකීම, සදාචාරාත්මක වගකීම, ඒ වගේම ඉන්ද්‍රිය দমনයේ පිළිබඳ වගවීමේ පුංචි දෝංකාරය ඉන්න පටන් ගන්නවා. එතකොට හරි ආස හිතෙනවා නිවන් දකින්න කැමති කෙනාට අනේ මේක තවදුරටත් වැඩි කරගන්න කියලා. නමුත් වසංගන චපල මායාකාරී ෂට චරිත වලට ඒක පෙන්වන්න බෑ. එයාට හරි බයක් ඇති වෙනවා. මේක මං දැන්නේ දන්නේ මෙතෙක් ලෝකයා දැකලා තියෙනවනේ මගේ මේ කෝලං දැන්නේ මම දන්නේ කියලා බය හිතෙනවා. ඉතින් බුදුරජාණන්සේ අපිට කණ්ණාඩියක් වගේ. දැනට අපිට දීලා තියෙන කණ්ණාඩි තමයි සතිය. ඒ සති කණ්ණාඩියෙන් අල්ලගෙන වැඩ කරනකොට මේ බයලජ්ජා, ඉන්ද්‍රිය සංවරයේ සීලය ඉබේම හැදෙනවා. ඉතින් ඒක නිසා අපි දිගටම සතිය අරසා කරනවා නම් සතියෙන් අපි ඔක්කොම අරසා වෙනවා. ඒ නිසා සරුවචනන්සේ තඳහන් කරලා තියෙනවා සතික්වා අහම් භික්කවේ සබ්බත්තිකං වදාමි. මහණෙනි මේ සතිය හැම තන්හිම අපේක්ෂා කරන්නේ. බුදුගේ තියෙනවා ගඳ කිඩියේ තියෙනවා වැසිකිළියේ එපා කියලා එකක් නැහැ. උදේට තියෙනවා හැන්දාවට එපයි කියලා එකක් නැහැ. මේ පරියන්කේදී තියෙනවා එදින්දා වැඩ කරනකොට එපයි කියලා එකක් නැහැ. සක්මණේ තියෙනවා සක්මණේ හැදලා එනකොට එපයි කියන එකක් නැහැ. හැම තැනදීම සතිය තියෙනකොට ඒ Tamanටම Tamanගේ පිළිඹුව දැක් ගන්න පුළුවන් වෙනවා. ඒක ඉතින් ආයේ තමන්ට තමන් පිළිඹුව පේනකොට අනුන්ගේ පිළිඹුවත් ඒකම තමයි. ඒකට ආය වෙනම භාවනාවක් කරන්න ඕනේ නැහැ. ඒ නිසා සතිය අදාගෙන දිගට කරන්න. එතකොට ඒ අවශ්‍ය කරන නිවැරදි කිරීම තමන් තුලින්ම සිද්ධ වෙන බවක් විශ්වාස කරන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවට බොහෝ ප්‍රිය කරමි. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කරුණ දිගින් දිගටම දෙපායටම හිත රඳවමින් කරන විට ඇඟිලි වලලු කර දන හිසෙහි ඇතිවන ඇදීම් සහ හැකිලීම් මනාව වැටහේ. දෙක එයට අමතරව යටිපතුලේ මාංශ පේශිවල ඇදීම වේදනාව කකුලේ යටි කොටසේ ඇදීම් වේදනා වැටහේ. තුන එමෙන්ම වලලු කර සංදිය දනහිස් සංදියේ ඇට එක මත එහා මෙහා චලනය වන සැටි අත්විඳිමි. හතර බොහෝ වේලාවක් මෙසේ සක්මනේ යෙදෙන විට මගේම ඇට සැකිල්ල ඇවිදින සයක් දැනේ. එකමයි ස්වාමීන් වහන්සේ. මේ විදිහට මේ ඇඟත් එක්ක යාළු වුණාට පස්සේ වෙනදා සක්මන පොඩ්ඩක් හුරු කරගත්තට පස්සේ සක්මනේ පරියංගටත් ආදර්ශ ගන්න පුළුවන් එදිනදා වැඩ කරන එකටත් ආදර්ශ ගන්න පුළුවන් ඒ ඇති කරගත්ත සති මාත්‍රාව ඒ ඇති කරගත්ත යාලුකම දවස පුරාම උදේ නැගිටතර පස්සේ කොච්චර වෙලා මුළු දවසම සතියෙන් ගත කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් නිදා ගන්න තෙක් මේ කොච්චර ගත කරන්න පුළුවන්ද කියලා බැලුවොත් යම් දවසක Tamanට උදේ නැගිටපු වෙලාව ඉඳලා හැන්ද වෙනකම් කරපු දේවල් වල මෙච්චරක් සතියෙන් හිටියා මෙච්චරක් සතියේ හිටියේ නැහැ කියලා මේ කරුණු දෙක තේරෙනකොට පිවිතුරුකම වැටහෙන්න පටන් ගන්නවා. දැන් අපි දන්නවා මේ තමන්ගේ ව්‍යාපාරේ පොත් ලැබීමක් කරනවා. මේ මේ වෙලාවල් වලට ගනුදෙනු වෙලා තියෙනවා. මේ මේ ගනුදෙනු ලාභයි. මේවා පාඩුයි මේ ගණන් වල ගනුදෙනු කියලා නැහැ. පොත් ලැබීමක් නැහැ කියලා. ඊට පස්සේ තමයි යාට දැනගන්න පුළුවන් වෙන්නේ මේ ව්‍යාපාරේ කොච්චර ලාභජනකද කොච්චරක් දියුණු කරන්න පුළුවන්ද මොනවද නවාංග එකතු කරන්න ඕන කියලා දැනගන්න පුළුවන් වෙන්නේ අපි මෙතෙක්කල් ගත කරලා තියෙන ජීවිතේ බුක් කීපින් නැහැ. පොත් ලැබීමක් වෙලා නැහැ. සතිය දැම්මට පස්සේ එන්න පටන් ගන්නවා. ඒක නිසා වැඩි කරගන්න ගත කරන හැම වෙලාවෙම පුළුවන් තරම් ඒ කරන දේ පිළිබඳ එළඹ සිටි සිහිය ඒ පොත් ලැබීම පමණකින් Tamanට විතරක් මේ වෙන කෙනෙකුට හරිය පොත බලලා මෙන්න මේ ව්‍යාපාරයට මෙන්න මේ එක්ක මේකට ආයෝජනය ප්‍රාග්ධානිය අවශ්‍යයි එහෙම නැත්නම් මේකට ශ්‍රමය අවශ්‍යයි නැත්නම් මේකට ඉඩම් අවශ්‍යයි පරිපාලනය අවශ්‍යයි කියලා කියන්න පුළුවන් එහෙම පොත් ලැබීමක් නැත්තම් කරන්න බෑ මේ පොත් ලැබීම හොඳයි නමුත් තව විස්තර එකතු කරන්න තක්මනේ වගේම පරියන්කෙත් එකතු කරන්න සතිය නැති වෙලාවත් එකතු කරන්න එදිනෙදා වැඩ කරන සතිය තියෙන වෙලාවත් එකතු කරලා පුළුවන් තරම් තොරතුරු වලින් ආඩ්‍ය වෙන එක තමයි කරන්න තියෙන්නේ. අතිපූජනීය ස්වාමින් වහන්ස සුතමය ඥානයේ පිනිස අසන ප්‍රශ්නයකි. පළවෙනි එක පසුගියදා ඇලන් මැතිනියාරාමේදී පැවැත්වුණු ධර්ම සාකච්ඡාවේදී මඤ්ඤණා යන ප්‍රපංචවල යාන්ත්‍රණය යයි ඔබ වහන්සේ පැවසූ සේක. එය මට පැහැදිලි වූයේ නැත. ඒ කරුණ යම් නිදර්ශනයක් මගින් පහදා දෙන සේක්වා. දෙක මානඤ්ඤ යන්නද පහදා දෙන්නේ නම් අතිශයින් ස්තුතිවන්ත වෙමි. මානඤ්ඤ මානඤ්ඤ මඤ්ඤණා පළවෙනි එක ස්වාමීන් වහන්සේ මඤ්ඤණා යනු ප්‍රපංචවල යාන්ත්‍රණයයි ඔබ වහන්සේ පැවසූ සේක. එය මට පැහැදිලි වූයේ නැත. ඒ කරුණ යම් නිදර්ශනයක් මගින් ඊට පස්සේ අන්තිම තියෙන්නේ මාඥන් මානඤ්ඤ ඒක මාර්කම වරදොලා තියෙන එකක් තියෙන්නේ උදි මේක ඇත්තට ඔය හිතන තරම් අපිට අල්ලා ගන්න පහසු එකක් නෙවෙයි ඒක සාමාන්‍ය තේරවාද බුද්ධ ශාසනයේ කොහොමඩක්වත් සාකච්ඡා වෙන්නේ නැති එකක් මෑත කාලේ තමයි පොඩ්ඩක් හරි හිතේ ඇවිල්ලා තියෙන්නේ අපි මේ ඇතුළත කතාව කියලා එකක් තියෙනවනේ. අපි භාවනා කරන්න ඇවිල්ලා කතා නොකර හිටියට ඇතුළත කචකචයක් කරනවා. ඒ කචකචේ තමයි මඤ්ඤණා කියලා කියන්නේ. කිසිම තේරුමක් නැහැ, අවශ්‍යතාවයකුත් නැහැ, කිසිම ආරාධනාවකුත් නැහැ. ඔහි ඇතුළේ ගොජ දාන. ඒ ගොජ දාන්නේ මේ හිත තාම තැම්පත් වෙලා නැහැ කියන්නේ. හිත ප්‍රපංච කරනවා ප්‍රපංච කරනකොට ඕන නැති දේවල් හිතනවා. ඊය ගැන හිතනවා, හෙට ගැන හිතනවා, අනුන් ගැන හිතනවා, අතර මෙතන ගැන හිතනවා. කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒක වාග් බහුල්‍ය කියන වචනෙන් අපි අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ දේශනාවලදී පෙන්වුවා මේ කෙටියෙන් කියන්න ඕන එක දිගට වැල්වට අරන් කියන. අදීම අහගෙන ඉන්න කෙනාට අදීම කන හාරනවා වගේ. භාවනා කරන කෙනෙකුට මේ කවුරු හරි එහෙම ඕනකට වැඩිය කතා කරනවා ඇහෙනකොට කන හාරනවා වගේ කියන්න ඕන දෙක කෙටියෙන් කියන්නේ නැහැ. අර පැත්තෙන් කියනවා මේ පැත්තෙන් කියනවා එහෙන් කියනවා මෙහෙන් කියනවා. එහෙම නැත්නම් මෙහෙම කෙලින් අල්ලන්න පුළුවන් නහය වටේට අත දාලා අමාරුවෙන් අල්ලන්න හදනවා කෙලින් කියන්න පුළුවන් තියෙන්නේ. ඉතින් මේක ජනමාධ්‍යයෙන් අපිට පුරුදු කරපු ගුණහරපයක්. අද ওই දවස පුරාම ජනමාධ්‍යයෙන් කියන කිසිම දෙයක් ඇහුවේ නැහැ කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ඒනොට අපි ගෙදර ඉන්නකොට කොච්චරක් මේ ගුණහරප වලට අහුම්කන් දීලා අපි දවසේ කොච්චර වෙලා නාස්ති කරනවද බලන්න. දැන් මෙහෙ ඉන්නකොට මොකක්වත් නැහැ. අපි උනන්දු කරවන්නේ මම දන්නේ නැහැ ඔයගොල්ලන්ගේ තියන අහනවද කියලා. ඇහුවේ නැහැ කියලා මොනවක්වත් වෙන්නේ නැහැ. ඉතින් ඒව ඇහුවට පස්සේ මේක ඇතුළට දැම්මට පස්සේ මේක එලි වෙන්නත් එළියට යන්නත් තරක එක රැය තිස්සේ නිදි මර මර හීන දකින්න නැත්තම් දත් මිටි කනවා. එහෙම නැත්නම් කවුරු හරි හම්බෙච්චාම ඉතින් කච කච කච කච කච කච කච ගාලා බෙඩ් කටු වල හොල්ලනවා වගේ කතා කරනවා. කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා short to the point කතා කරනවා නම් හරියට point එකට කතා කරන්න. ෂෝට් ඇන්ඩ් ස්වීට් කාරණා විතරයි අනම්මනම් වාලවට්ටම් මොකක්වත් ඕනේ නැහැ මොකද මේ අපි ප්‍රේම සම්බන්ධයකට නෙවෙයි එකතු වෙලා ඉන්නේ අපිට තියෙන්නේ මේ කාරණාව තේරුම් ගන්න එක විතරයි. ඉතින් ඒ තියෙද්දි මේ අනවශ්‍ය වැල්වටාරම් කතා එහෙම නැත්නම් වාග් බහුල්‍ය අනිවාර්යයෙන්ම හිත දොඩමලු කරන්න හේතු අපි තව කවුරු හරි දොඩමලු කෙරුවොත් ඒකේන අපිව නැවත දොඩමලු කරනවා. ඊට පස්සේ අපි අනුන් දොඩමල් කිරීමේ අකුසල කර්මය නිසා අපේ හිත ඇතුළත දෝංකාර දෙනවා. ඉතින් ඒක නැති කරනවා කියන එක ඉස්සලා කය වචන දෙක නැති කරලා. එහෙම නැත්නම් මේ වචනය කතා නොකර පුළුවන් තරම් ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා තමයි ඔය ඇතුළත දොඩමලු නැතර කරන්න පුළුවන්. ඉතින් උංගව දෙනකොට හරි අමාරුයි. ඒ කතා නොකර සිටීම දඬුවමක් වගේ. ඒක මේ කොන් කිරීමක් කියලා හිතෙනවා. එහෙම නැත්නම් මාව ගණන් ගත්තේ නැහැ කියලා හිතනවා. ඉතින් හැම වෙලාවම අපි එක එක කනට එක එක කනට අර දෙමලිච්චෝ ආගේ කච කච කච කච කාගෙන ඉන්නවා මේ බය පිළිබඳ ප්‍රශ්නක් තියෙනවා. ඒ නිසා ප්‍රපංච මඤ්ඤණා ප්‍රපංචකරණේ අපි ළඟ තියෙනවා. ඒ ප්‍රපංචකරණ වල මඤ්ඤණා තමයි ඔය මඤ්ඤණා හරහා තමයි මේ සැරව වැగిරෙන්න වගේ වැగిරෙන්නේ. ඒක එච්චර ලේසි නෑ. මං ඊයේ හම්බුණා අපේ කටුකුරුදේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට මං කිව්වා මේ ඇලන් මැතින ආරාමයේදී මේ ප්‍රශ්න වගේක් ඇහුවා. ඉතින් ඔබ වහන්සේගේ පොත කියවන්නේ කියලා මං කිව්වා. ඒ පොතේ තියෙන විස්තර ඉතින් මේ ඒ පොතට පැරණි පොතක් concept and reality කියන පොත ඒ ශාන්සි තාමත්ම දුර්ලභ තත්ත්වයක ගත කරන්න ඒත් මේ මෑතකදී ඒක එලි කරා යථාර්ථයේ සහ මේ සංකල්ප යථාර්ථයේ සහ සංකල්පයකට හරන සංකල්ප සහ යථාර්ථය වෙන්න ඕනේ. ඉතින් ඒක කියවලා බලන්න අපි තේරවාදී කොච්චරක් ඒක අමතක කරලා තියෙනවද මේ කච කචේ වැඩි කරන්න ඕනේ නිසා. කවුරුත් තව කෙනෙක් බනවලා කතා කරනවායි කියලා කියන්නේ ඒ මිනිස්සයාගේ කනට ගහනවා වගේ වැඩක්. අපේ ලොකු සාංශ ඉන්න කාලේ කියලා තිබුණා මොන්නම විදියකින්වත් කාටවත් ඉල්ලීමක් කරන්න යන්න එපා ඊට වැඩි ලැජ්ජ දෙයක් නැහැ කියලා ජීවිතේ. ඒ වගේම කවුරු හරි ඉල්ලීමක් කෙරුවොත් Tamanගෙන් පුළුවන් තරම් ඒක දීලා දෙන්නයි කියලා කිව්වා. අනේ අඬවන්න එපයි කියලා. ඉතින් ඒ බලන්න කතා නොකර ඒක පිරිමහ ගන්න පුළුවන් බුදු වෙලා. මේ කාටවත් කතා නොකර කචුකුචු ගන්න නැතුව චෝදනා නොකර ඉල්ලීම් පර කරන්නේ නැතුව ඒක කාගෙන කාලේ විසින් යන්න ගත්තොත් බුදු වෙනවා කියන්නේ ඒකට තමයි. අපි හිතන නෑ නෑ ඒක ඇහුවොත් අරයට කිව්වොත් මෙහෙම කෙරුවොත් මෙහෙම මෙහෙම කරන්න පුළුවන් කියලා ඉතින් හිත එක වචනයක් කතා කරනකොට හිත ගොඩාක් කතා කරනවා. ඉතින් gedara dora ජීවිතය කියලා කියන්නේ එක එකන එක එකනෙක් අවශ්‍ය ගන්න ජීවිතයක් තියෙන්නේ. ඉතින් බුදුම පන්දි ස්වාමීන් වහන්සේ කියනවා නිකමට හිතන්න කියලා ප්‍රේමවන්තේ ප්‍රේමවන්තියක් ඉස්සරහා ඉන්නකොට මනස දොඩමළු වෙන හැටි. කොච්චරක් කෙලස් වැగిරෙනවද කියලා. ඔයගොල්ලෝ නම් දැන් බෙන් කෙලින වයස පැනලා ඒක වෙනම කතාවක්. නමුත් නිකමට හිතන්න කියනවා ප්‍රේමවන්තයෙක් ප්‍රේමවන්තියක් ගාව ඉන්නකොට ලියුමක් ලියනකොට ලිපියේ කොළයට දෙපා දෙනෙත යොමන විට හිතවිලි බර වෙනවා. මොකද කරන්නේ? ඒක තමයි ප්‍රේම ජීවිතේ. ඉතින් බුදුරජාණන්සේ පෙන්වන මේ ප්‍රපංචකරණයත් එක බලනකොට අපි මෙතෙක් කල මොකද්ද කරලා තියෙන්නේ? ඉතින් මම මේ කොච්චර කතා කරත් මට ඒකට සාර්ථක උත්තරයක් දෙන්න බෑ. ඒ නිසා මේ සංකල්ප සහ යථාර්ථය කියන පොත පුළුවන් නම් අරන් කියවන්න. ඒක නොකියුවයි කියලා නිවන් දකින්න බැරි කමක් නැහැ. එකයි තියෙන්නේ කතා කරන්න එපා. අනේ කතා කරන්න එපා. කරන්නම එපා. එතකොට තමයි තේරෙයි කොච්චරක් අමාරුද කියලා. ඒක එහෙමනම් හිතන්නේ ඊට පස්සේ හිතේ දොඩමලු ගතිය කොච්චරක් අමාරු වේද කියලා. ඉතින් ඒක තමයි ප්‍රායෝගික පැත්ත මට කියන්න තියෙන්නේ. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ මම පර්යංකේ සිටින විට ප්‍රථමයෙන් සිතට වෙනත් සිතිවිලි පැමිණියත් එම සිතිවිලි වලට එන්නට දී පසුව හුස්ම පැල්ල දෙස බලා සිටියෙමි. ටික වේලාවකට පසු හුස්ම ඉහළට ගන්නා විට උගුරෙහි වැඩි තදවන ආකාරය දැනුනි. පසුව එම වේලාවට වෙනත් සිතුවිලිද එයි. එම සිතුවිලි එන බව නොදන්නවා වූවාට එය ගිය පසු නැවතත් හුස්ම දෙස බලා සිටි. ටික වේලාවකට පසු හිසෙහි ඊතා සියුම් තදවන ගතියක් හා පසුව කොඳුනාරටිය දිගේ තදවන ගතියක්ද යම් දෙයක් පහළට ගමන් කරන ආකාරයටද දැනුනි. එම වේලාවේදී හුස්ම දෙස බැලූ විට පෙර ලෙස හුස්ම රැල්ල හුස්ම ඉහළට යන විට උගුරෙහි වැඩි තදවන ආකාරය නොදැනුණද හුස්ම ඉහළ පහළ යන බව දනි. ඔබ වහන්සේට මෙම සංසාරයෙන් ඈතර වීමටම මෙම පින හේතු වේ. නිරෝගී සම්පන්නිය ලැබේවා. කියන්නේ හිතවිලි පවතිද්දිත්, ශබ්ද පවතිද්දිත්, වේදනා පවතිද්දිත් තමන්ගේ මූල කර්මස්ථානයේට නැත්නම් මූල කර්මස්ථානයේ ඉස්සරහ තබා ගැනීම ඒ හිතවිලි සද්ද වේදනා අතරින් මූල කර්මස්ථානයේ බැලීම කියන මාතෘකාවයි සාකච්ඡා කරලා තියෙන්නේ. ඒක හුඟක් වෙලාට පරදින සටනක්. නමුත් කලියුත්තේ මේකයි කියලා දන්නවනම් අපිට පුළුවන් ප්‍රමාණයෙන් ලදලද ඊට ප්‍රස්තාවෙන් කරන්න පටන් ගත්තාම එදාට අපිට ක්‍රමසහවිදි ලක්ෂයක් පේන්න පටන් ගන්නවා. නමුත් ඒකට ඒ ඒක දත යුතු සටනක් කළ යුතු සටනක් ජයගත යුතු සටනක් කියලා කිව්වේ නැත්නම් අපි සද්දොට්ට බැඳිට පටන් ගන්නවා වේදනාවට බයින්ට පටන් ගන්නවා හිතීටට බයින්ට පටන් ගන්නවා ඊට පස්සේ පඹගාලේ පැටලිච්ච ඊවලෙක් වගේ ඉතින් ද්වේෂ වැඩි වෙනවා ඒ නිසා අමාරුයි මේ සටන මේක විපස්සනා විතරයි මේක තියෙන්නේ ඔය බුද්ධ සාසන කිසිම තැනක ඇත්තේ නැහැ ඒ නිසා පුළුවන් තරම් ඒකට කියනවා හරහ බැලීම විනිවිද බැලීම විපස්සනා කරනවා කියලා මේක පුළුවන් තරම් බය වෙන්නේ නැතුව කවදා හෝ මට මේක යම් ප්‍රමාණයකට විනිවිද ගන්න පුළුවන් කියන හැඟීමෙන් කෙරුවොත් හැම කෙනෙක් ළඟම ඒකට උපකරණ, උපක්‍රම, ක්‍රමසහ විදි සමාකාරව තියෙනවා. අපි මෙතකල් පාවිච්චි කරමු නැති එක වෙනම දෙයක්. පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ ක්‍රමසහ විදි ඕන තරම් එයි. ඒක තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා වැඩමුළුව සාර්ථකයි කියලා මම කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව සඳහා උදරයේ පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. විනාඩි 20ක් පමණ අරමුණේ රැඳී සිටියෙමි. ඒ අතර ඇදීමක්, තෙරපීමක් ලෙස ආශ්වාසය හඳුනා ගතිමි. බැලුම් බෝලයක් වායු ධාරාව සිමින් ඉවතට යන්නාක් මෙන් ප්‍රාශ්වාසය හඳුනා ගතිමි. ආශ්වාසයේ දීර්ඝ බවද ප්‍රශ්වාසයේ කෙටි බවද දැනුනි. ඉන්පසු වම් පාදයේ වේදනාවක් දැනුනි. එය මෙනෙහි කළෙමි. සිත අරමුණේම පවතී. තවත් විනාඩි 5ක් 5කින් පමණ වම් පාදයේ පතුලේ වේදනාවක් මතුවිය. එයද මෙනෙහි කර මුල් අරමුණේම සිත පවත්වා ගතිමි. ඉන්පසු ටික වේලාවකින් හිස පහතට යොමු වී තිබුණි. එක්වරම මා පියවි සිහියටපත් උනේමි. ඒ අවස්ථාවේදී මට නිින්ද ගියා නිින්ද ගියාද කියාත් නොදනිමි. ඒ අවස්ථාවේදී අරමුණින් අරමුණෙන්ද සිත බැහැරට ගොසිනි. ඉන්පසු නැවතත් සිත අරමුණට යොමු කරමින් පැයක පමණ කාලයක් භාවනා කළෙමි. මේ වார்த்தාව ගැන ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ත්වන් සරණයි. මේ අන්තිම වාක්‍යෙට ඉස්සල්ලා සඳහන් කරලා තියෙනවා ඒ නිින්ද ගිහිල්ලා වගේ දන්නේ නැති වෙලාවේ අරමුණෙන් හිත පිට ගිහිල්ලයි කියලා ඊට පස්සේ লীලා තියෙනවා නැවත අරමුණේ හිත තියාගෙන පැයක් විතර භාවනා කරයි කියලා ඒ පිට නැත්නම් නොදැනෙන තැන ඉඳලා අරමුණට හිත පැමිණිච්ච හැටි බාහිරයට ගියේ හිත නැවත අරමුණට හිත පැමිණිච්ච හැටි Taman හිතලා ගත් එකක්ද නැත්තම් ස්වභාවයෙන් ඉබේම හිත ආවද කියන එක මම දැනගන්න කැමතියි. එතකොට නම් විස්තරයක් දෙන්න පුළුවන්. ඒ දීපේකන කැමතිද ඒකට පොඩි කට උත්තරයක් දෙන්න. අතිපූජනීය අති ගෞරවනීය ස්වාමීන් වහන්ස පොඩ්ඩක් එන්න. ස්වාමීනි ඒක මම හිතලා ගත්තේ පිහිය අරමුණ. හිතලා ගත්තේ. හිතට ගන්නවා නම් හිත පිට කිව් බව දැනගෙන තියෙන්න ඕනේ. නැත්තම් කොහොම මම ගන්නෙ ආපහු. ඒ වාක්‍යයක් තියෙන ඉස්සලා හිත පිට ගිය වෙලාවේදී මම මේ වෙලාවේ මගේ හිත අරමුණේ තිබුණේ නැහැ. එතකොට ওই ප්‍රකාශයෙන් කියවෙන්නේ මම හිත පිට ගියාම පිට ගිය බව දන්නවා ආපහු මට ගන්න පුළුවන්කම තිබුණයි කියලා. මෙන්න මේක නැවත දවසක් භාවනා කරන හොඳට පරීක්ෂා කරලා බලන්න. හිත පිට ගිහිල්ලා අසතිමත් වෙච්චාම අපිට ඒක හැසිරීමේ ශක්තියක් හෝ නැවත සතියට පිහිටීමේ ශක්තියක් Tamanට තියෙනවද? එහෙම නැත්නම් ඒක අහම්බෙන් සිද්ධ වෙනවා. ඒක තමයි ඕක මේ ගැටේ ලියා ගන්න තියෙන ප්‍රශ්නේ. ගැටේ ලියා ගන්න තියෙන පිළියම ඒකට තියෙන උපාය මාර්ගයේ හිත පිට යන එක වළක්වන්න බෑ. එහෙම නැත්නම් නිින්දට වැටෙනවා වගේ එක වළක්වන්න බෑ. නොදැනීම වළක්වන්න බෑ. නමුත් කවදා හරි නොදැන තැන ඉඳලා දැනෙන තැනට එනකොට අන්න ඒ පාර පොඩ්ඩක් පස්සේ හරි කමන්නේ සලකා බලලා ඒක මගේ උමනාවෙන් මං ගත්ත එකක්ද එහෙම නැත්නම් හිත බයලජ්ජාව නිසා නැවත තමන්ගේ අරමුණට ආවද කොහොමද මේක වෙන්නේ කියලා හිත පිට යන පිට යන වාරේ නැවත gedera එන වෙලාවේ පිට ගියේ හිත නැවත gedera එන වෙලාවේ බලන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය සෑහෙන දුරට භාවනා ආණ්ඩුමට්ටු කරගෙන තියෙනවා. ඒ නිසා Taman හිතලා කෙරුවා නම් මම අභියෝග කරනවා. එවනම් පිට ගිය බව දැනගෙන තියෙනවා. මට දැන් ආපහු ඕන තැනට ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමද හිතෙන්නේ? එමයි ස්වාමීනි. එහෙම නැත්නම් අහම්බෙන් හිත නැවත ආපහු අරමුණට එනවා. Taman විහිං සචේතනිකව ගන්නවද නැත්නම් අරමුණ අචේතනිකව ආපහු අරමුණට එනවා. මගේ උමනාවෙන්ම ගන්නවා. උමනාවෙන් ගන්නව නම් පිට ගිය වෙලාවේ දැනගෙන තියෙන්න ඕනේ පිට ගියයි කියලා. ඒක පරීක්ෂා කරලා බලන්න. අනිත් දවසේ ගියාට පස්සේ බලන්න පිට ගියාට පස්සේ මගේ හිත පිට ගියා කියලා මට දැනගන්න පුළුවන්. එහෙමයි. සාමාන්‍යයෙන් එහෙම එකක් නැහැ. හිත පිට ගියාට පස්සේ ඒ අරමුණ අබිරමණය කරගෙන ඉනවා මිස මම භාවනා කරන කෙනෙක් අරමුණ හිත පිට ගියා කියන එක දැන ගැනීමට පුළුවන් ද කියන එක පරීක්ෂා කරලා බලන්න. ඒකට අපේ හිතේ අපි කියන යටි හිත කියලා එකක් කියන්නේ කතා කරලා. අපිට යටි හිතක් තියෙන යටි හිතර තමයි මේ බස්සන්න හදන්නේ අපි. ඒ ඉන්න වෙලාවේදී දන්නවනම් යටි හිතේ ඉන්න බව දන්නවනම් ඒක විශාල ජයග්‍රහණයක්. නොදන්නවනම් තක්ක බොක්කුවක් කලකලංචියක් මොකද මේ උනේ කියලා අන්දමන්ද වෙනවා. ඒක නිසා මේක පරීක්ෂා කරලා බලන්නයි මගේ මම දෙන උපදේශය. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රථමයෙන් මූල කර්මස්ථානය මුදුන්පත් වූයේ ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම දෙස නිරීක්ෂණය කිරීමයි. ආශ්වාස වාතය මට දැනුනේ දිග බව හා ප්‍රාශ්වාස රැල්ල කොට ආකාරයයි. මෙයම තවත් ආකාරවලට වැටහුණි. උදාහරණ මුළු ශරීරයේම විශාල වීම හා කුඩා වීම, ගන්නා හුස්ම තද ගතිය හා පිටකරන හුස්ම ලිහිල් ගතිය වේ. මේ ආකාරයෙන් විනාඩි 10ක් පමණ සිහිය පවත්වාගෙන සිටින විටදී නොයෙකුත් සිතුවිලි සහ වේදනා පැමිණෙන්න පටන් ගත්තා. වම් පපුවේ ආපු වේදනාවටම ඉඩ හරිමින් සිටියා. මෙය ටිකින් ටික දිය වී යන ආකාරයක් දැනෙන්න පටන් ගත්තා. මීට ඉහත වාරවලදී මේ ආකාරයට වේදනා ආපු විටදී භාවනාව නවතා නැගිටීම සිදු වුණා. නමුත් ඉහත අවස්ථාවේදී දැනුණු නැවුම් අත්දැකීම පුදුම සහගත අවස්ථාවක් බවට පත් වුණා. මින් පෙර අත්විඳ නැති පහසුවක් ශරීරයට දැනෙන්නට වුණා. සෑම වේදනාවක් පැමිණ විටදී යොදා සෑම වේදනාවක් පැමිණ විටදී යොදා ගන්නා ආකාරයේ වාර කිහිපයකදීම භාවිතා කර සාර්ථක ප්‍රතිඵල ලැබුණා. මේ අවස්ථාව මට දැනුනේ වේදනාවට ළඟ ආයුධයක් තිබෙන ආකාරයටය. දැන් පර්යංකයට යන විටම වේදනා ආවත් බය නැතුව මග අරින්න පුළුවන් යන ආත්ම විශ්වාසය ඇත. මේ ආකාරයට භාවනාව කරගෙන යන විටදී ආපසු ඇතුළු වන හුස්ම හා පිටවෙන හුස්ම ගැන සිත පිහිටුවා ගත්තා. හුස්ම ගැනීමේදී හා පිටවීමේදී නාසයේ ඉහළ කෙළවර හුස්ම වදින ආකාරයේ වැටහුණා. මෙයද ටික වේලාවක් සිටින විට වෙනත් සිතිවිලි සිතට පැමිණියා. පැමිණෙන සිතිවිලි දෙස බලා සිටියා. මේ සිතිවිලි අනාගත සැලසුම් හා හොඳින්ම දන්න කියන පුද්ගලයන් පැමිණ දෙන වැකි බව වැටහුණා. තවත් හොඳින් මේ දෙස බලන විටදී මේ අරමුණ අරමුණු පැමිණ ටික වේලාවක් හිඳ යන බව වැටහුණා. අනතුරුව විනාඩි 15ක් පමණ ගෙවි යද්දී එන සිතුවිල්ල එන විටදීම අල්ලා ගන්න සිටියා. හුස්ම ඉහළ පහළ යන බව දැන දැනම සිතුවිල්ල අල්ලා ගත්තා. ගන්නවා මේ මේ ආකාරයට සිටින විට සතිය හොඳටෝම තිබෙන බව වැටහුණා. මේ ආකාරයෙන් පැය දෙකකට ආසන්න කාලයක් සම්පූර්ණ පර්යංකයේ සිටියා. කිසි දිනක මෙතරම් කාලයක් සිට නැත. පර්යංකයෙන් නැගිට විනාඩි 30ක් පමණ සිත ගල් වෙලා යන බව වැටහුණා. මට දැන මට දැන මම දැනගත්තා සතිය නම් දැන් හොඳින්ම තිබෙන බව. මම අතින් බිත්තියට ගසා බැලුවා. දැනෙනවාද කියලා. එහිදී බිත්තියේ ගොරෝසුව හොඳින් සතියෙන් දැනුණා. තියෙන බව වැටහුණා. මම ඊට ඊට පසුව හිතුවා භාවනාවෙන් ආපු සතිය ආරක්ෂා කරගත යුතුයි කියලා. මෙයට මං සැලකුවා. ඉහළට ඔසවා තැබුවා. අනතුරුව මාත් සමග සිටින දෙවැන්නකු මාත් සමග කතා කරනවා යන ආකාරය වැටහුණා. දැන් කිසියම් හේතුවක් නිසා තරහ හෝ අප්‍රසාදේ යන අකුසල මූලයන් පැමිණ විටම අර ආපු දෙවැන්නා අකුසලයක් ආවා පරිස්සම් වේයන් කියා පවසනවා තවත් විශේෂ දේවල් කොතෙක් තිබුණාද මෙය කෙටි කිරීමට ඇති නිසා නොලියමි මා භාවනාව පටන් ගත්තේ අවුරුදු දෙකක් වැනි කලක සිටය මාගේ එකම ගුරු දේවයාණන් වහන්සේ වනුයේ ඔබ වහන්සේය ඔබ වහන්සේගෙන් ලබා ගන්නා ලද කමඨහන් ඊතා මහත් ඕනෑකමින් අකණ්ඩව පවත්වා ගැනීම නිසා මා අද කරපු සමාන සාවිනාංශ තව කරගන්න. මා භාවනාව පටන් ගත්තේ අවුරුදු දෙකක් වැනි කලක සිටය. සිතුවිලි පැමිණෙන විටදී පැමිණ සැනින්ම අල්ලා ගත්තා. අල්ලාගත් සිතුවිලි මට දැනුනේ කඩු පහරින් දෙකට කැපී වැටෙන ආකාරයටයි. මේ ආකාරයෙන් සිතුවිලි හතරක් වෙන වෙනම පැමිණියා. ඒවා විනාශ වූවා. මේවා විනාශ වුණේ මගේ ශරීරයේ උපරිම ශක්තිය යොදා එන එන සිතුවිලි වලට පහර දුන්නා. අවසානයේට මට වැටහුණේ මේ සිතුවිලි භාවනාවට බාධා වෙන දේවල් හැටියට දැන් මාගේ සතිය පෙරට වඩා බලවත්ව ඇත. භාවනාව පිළිබඳ වෙනදා නොතිබුණු උද්‍යෝගයක් හටගෙන තිබෙන බව මට වැටහුණා. ඉන් අනතුරුව විනාඩි 30ක් පමණ සිතුවිලි නැතුවම සිටීමට හැකි වුණා. මේ අවස්ථාවේදී අපූර්වම අත්දැකීමක් ගන්න පුළුවන් වුණා. එය මෙසේයි. සතිය හොඳින් තිබෙන නිසා මම මගේ ශරීරයට හිත තියාගෙන සෑහෙන වේලා සිටියා. වේදනා සහ සිතුවිලි නැති නිසා ලැබෙන පහසුව අත්විඳගෙන සිටියා. අනතුරුව මට හිතුණා ආයෙමත් හුස්ම වෙත සිත දාන්න අවශ්‍ය වුණා. එහිදීද කිසිදු කරදරයකින් තොරව සිටියා. ඔය ආකාරයට ශරීරයට හිත ගන්නවා, එහි හිඳිනවා, ආයෙත් හුස්ම මාගේ එකම ගුරු දේවයාණන් වහන්සේ වනුයේ ඔබ වහන්සේය. ඔබ වහන්සේගෙන් ලබා ගන්නා ලද කමඨහන් ඊටමත් ඕනෑකමින් අකණ්ඩව පවත්වා ගැනීම නිසා මා අද කරපු පාපයන් ටිකෙන් ටික ගෙවා දමමින් අලුතින් පාපයන් රැස්කිරීම නවතා තබා ඇත. ඔබ වහන්සේගේ කමඨහන් ඊටමත් සරල හා ඊටා හොඳින් වැටහෙන ආකාරයට දේශනා කිරීම ඊටා අගනේය. මට අවශ්‍යව ඇත්තේ ඉදිරියේ ගුරු උපදෙස් වේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ වගේ නෙවෙයි ඕනම ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නට ලෑස්ති වෙලා ගියොත් එකම ප්‍රශ්නයක ප්‍රශ්නයක් වෙන්නේ. අපි ලෑස්ති නැති මනසකින් ගියොත් එහෙම නැත්නම් පමා වෙච්ච මනසකින් ගියොත් අරමුණු ලොකු වෙලා අපි වැටෙනවා. මේ ඕනම වෙලාවක මැරෙන්න පුළුවන්. ඕනම වෙලාවක නින්දාවක් එන්න පුළුවන්. ඕනම වෙලාව දුකක් එන්න පුළුවන්. ඕනෙ වෙලාව කරදරයක් එන්න පුළුවන් කියලා ලෑස්තිලා ගියොත් එකක්ක් කරදරයක් වෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිව සූදානම් කරන්න හදන්නේ බාල දක්ෂෙක් බාල දක්ෂිකාවක් වගේ ඊගාවට එන මොහොතට ලෑස්තිලා අවදි කරලා තියෙනවා. එතකොට මොන ප්‍රශ්නක්වත් වෙන්නේ ඒ අතින් අපිට තියෙන හැකියාවල් 100%ක්ම අපි ඔක්කොගෙම සමානයි. නමුත් අපි ඒක දන්නේ අපි හැම වෙලාවෙම කුසීතයි. හැම වෙලාවෙම අප්‍රමාදයි. ඉතින් කරදර ඇවිල්ලා අපිට කරදර කරලා යනවා. ඒ නිසා ඒ නිදිමත තද්ද වේදනා හිතවිලි කොයි එකාවත් ඒක මම ලෑස්ති වෙලා ගිහිල්ලා මේක එන මෙයා එන බව දැනගෙන හිටියා වගේ ගියොත් හරියට මේ පොලියෝ එන්නතක් අරගෙන නැත්නම් ඇන්ත්‍රැක්ස් වලට එන්නතක් අරගෙන ඇන්ත්‍රැක්ස් තියෙන තැනට ගියාට කිසි බය වෙන්න දෙයක් නැහැ. ඒකෙන් අපිට ප්‍රතිදේහ ලැබලා දෙනවා. බුදුරජාණන්ච අපිට දෙන්නේ මේ ප්‍රතිදේහ තමයි. එහෙම නැත්නම් මේ ප්‍රතිශක්තිය. එහෙම නැත්නම් මේ යොසීමේ ශක්තිය. හැබැයි ඕනම දෙයක් වෙන්න පුළුවන්. අන්න එකට ලෑස්තිලා ගියොත් ඒක වටන්න පුළුවන් ශක්තිය සබහා ධර්මේ නෑ. ඒකට අපි ආත්ම විශ්වාසය කියලා කියනවා. එහෙම නැත්නම් නොසලෙන බව කියලා කියනවා. ඉතින් ටික ටික එන්න පටන් ගත්තාම 100 100ක් යන්න ඕනේ නෑ. එන්න පටන් ගන්නකොටම තේරෙනවා දැන් පාරට වැටලයි කියලා. ඉතින් ඒක ඒක කරනකොට තමයි කවුද බුදු බුදුහාමුදුර කියන්නේ කවුද කියලා තේරෙන්නේ. ඉතින් ඒක වළක්වන්නත් බෑ ඊට පස්සේ ඉතින් කොහොමඩක්වත් කරගෙන කරගෙන යනවා. ඉතින් ඒක අනික්කත් එක බෙදාගත්තා හොඳයි. හැබැයි ලියුම කොට වුණා නම් හොඳයි. ලියුම දිග වැඩි තරංගත් පටලවා ගත්තා. තව ලියුම් කොච්චර තියෙනවද? ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් අනුව ශීලය මෙනෙහි කොට ධර්මදේශනා අසා වීරය ඇති කරගෙන සිහියෙන් සිටීමට ක්‍රියා කරනවා. මුලින්ම සක්මන් භාවනාවේදී වැලිමලුවට මුහුණ දී කෙලින්ම සිටගෙන එම ඉරියව්වට සිත යොදවනවා. පසුව විනාඩි දෙකක් තුනක් පමණ සාමාන්‍ය වේගයෙන් ඇවිදිනවා. පසුව පාදයට සිත යොමු කර දකුණ වම වශයෙන්ද ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන්ද සක්මනෙහි යෙදෙනවා. මෙහිදී පළවෙනි කරුණ පාදයේ යටිපතුල තැබීමේදී පොළවේ තද ගතිය, සීතල ගතිය දැනුණා. දෙක පාද ඔසවනවා ගෙනියනවා යන අවස්ථාවේදී ආයාසයෙන් තොරව වන බවත් පාදය තැබීමේදී පතුලේ බර ගතියත් ඇති බවත් වැටහුණා. 3. බාහිර සිතුවිලි කීපයක් පැමිණි නමුත් ඒවා නොසලකා මූලික වශයෙන් පාදයටම සිත යොමු කළා. 4. සක්මන් සක්මන් කරන විට දකුණු පාදයේ ඔසවා තබන විට වම් පාදයේ විලුඹ කොටස ඉක්මනටම එසවෙන බව දැනුණා. වම් පාදයේ ඔසවා තබන විට දකුණු පාදයේ විලුඹද ඉක්මනටම එසවෙන බව දැනුණා. වරහන් ඇතුලේ ඔසවනවා යයි සිතන්නට පෙර වගේ. පස්වෙනි කරුණ එසේම දකුණු පාදයේ ඔසවා තබන විට සිරුරේ වම් පැත්ත දකුණු පැත්තට බර වෙනවා වැනි දැනීමක් ලැබුණා. වම් පාදයේ ඔසවා තබන විට සිරුරේ දකුණු පැත්ත ඒ දෙසට ඇදීමක් වැනි දැනීමක් ලැබුණා. 6 අරමුණෙන් බැහැර අරමුණෙන් බැහැර නොවි සක්මන් මළුවේ ගමන් වාර දෙකක් පමණ ගමන් කළා. 7 දකුණු පායේ එසවීම තැබීම අවසන් වී තවත් අලුත් එසවුමක් ලෙස වම් පායේ සක්මන ගැන දැනීමක් වෙන්ව බැලීමක් ඇති වුණා. පර්යංක භාවනාව සක්මන් භාවනාවෙන් පසු ශීලයේ සිහිකොට පර්යංකයේ හොඳින් වාඩි වී මම මෙතන සිටිනවායයි ඉරියව්ව මෙනෙහි කරනවා. පසුව කිසිම චේතනාවක් ඇති නොකර සිටින විට ආශ්වාසය හා ප්‍රශ්වාස වාතය ඇතුල්වනවා සහ පිටවනවා දැනුණා. ටික වේලාවක් හුස්ම දිහා බලාගෙන සිටින විට නාසයේ කෙළවර හුස්ම ගැටෙන බව වැටහුණා. ඉබේ වැටෙන හුස්ම රැල්ල නාසයට හිමින් ඇතුළු වන බව දැනගත්තා. එය ප්‍රාශ්වාස වාතයට වඩා උණුසුමෙන් අඩු බවත් දැනගත්තා. එසේම ආශ්වාස හුස්ම රැල්ලට කාලයක් ගන්නා බවත් එය දීර්ඝ හුස්මක් ලෙසත් හඳුනාගත්තා. ප්‍රාශ්වාසයේදී කාලය අඩුවෙන් ගන්නා බවත් දැනුණා. මේ කාලය තුලදී සිතිවිලි වේදනා ආවත් අරමුණේම හිටියා. පසුව හුස්ම ඇතුළු වන හා පිටවන ප්‍රමාණය සිහින් වන බව දැනුණා. අත් දෙක හා පාද ගැන දැනීමක් තිබුණේ නැහැ. ඒවා නැහැ වගේ දැනුණා. විනාඩි දෙකෙන් පසු නැවත හුස්මක් දැනෙන්න ගත්තා. මුලදීට වඩා සිතට සැහැල්ලුවක් දැනෙන්න ගත්තා. එසේම ඔබ වහන්සේගේ දේශනා කළ ආකාරයට ඉඳ ගැනීමේදී ආහාර ගැනීමේදී ගමන් කිරීමේදී මම දැන් මෙතන සිටිනවා යන්න සිහිකොට එම ක්‍රියාවටම සිත යොදවනවා. එහෙත් බැරිවන අවස්ථාද තිබෙනවා. ইহත තොරතුරු වලට අනුව ඔබ වහන්සේගේ ධර්ම උපදේශ ලබා දෙන සේක්වා. ඔබ වහන්සේගේ දෙපා නැමද නිරෝගී සම්පත දීර්ඝායු සම්පත ලැබේවායි භක්තියෙන් යුතුව ප්‍රාර්ථනා කරනවා. අපි පටන් ගන්නකොට ලියපු ලියුම් පහ හය බැලුවොත් ඒකේ <clears throat> මේ තොරතුරු ඇතුල් කරලා තිබුණේ නැහැ. ඒසයි භාවනා කරන අයට සැක තිබුණා. ඒ භාවනා කරන අයට අනිශ්චිතතා තිබුණා. යම් කිසි කෙනෙක් මේ වගේ තබන තබන පියවරේ ගන්න ගන්න හුස්මේ තොරතුරු හෙව්වොත් එයාට එතනදීම හොඳටම තේරෙනවා සතිය අඛණ්ඩ වෙනවා. විශ්වාසයේ අවිශ්වාසයේ දුර වෙනවා. සැක නැති වෙලා අවිකප්පසාදේ නොසැලෙන සද්ධාව ඇති වෙනවා. නොසැලෙන විශ්වාසයක් ඇති වෙනවා. ඒ බුදුන් කෙරේ නෙවෙයි මගේ භවනාව කෙරේ. බුදුන් කෙරේ නෙවෙයි මම මේ බලන අරමුණ කෙරේ. ධර්මයේ කෙරෙහිත් නෙවෙයි මේ වැටහෙන ධර්මතා කෙරේ. සංඝයා කෙරෙහිත් නෙවෙයි මම දැන් සංඝයා කව දන්නවා. මට සීල තියෙන බව දන්නවා. ඉතින් ඒකයි මම කියන්නේ මුලින් ඉඳලම මේ මූල කර්මස්ථානයේ පුළුවන් තරම් තොරතුරු එකතු කරන්න හදාරන්න එතකොට ඔය සැක දුරු වෙලා, බය දුරු වෙලා, අනිශ්චිතතා දුරු වෙලා මේ සතිය කියන එක හැමතැනදී පාවිච්චි කරන්න පුළුවන් ආයුධයක් බව Tamanටම තේරෙයි. ඒක කවුරුත් කියලා දෙන්න ඕනේ ඒක සතිය සතිය විසින්ම තහවුරු කරන එකක්. ඉතින් ඒ නිසා මේ ලියුම එක්කනට විශේෂයෙන් කියන දෙයක් නෑ. මේ ඇති කරගත්තේ කඩා ගන්න නැතුව, ආලාප්ප ගන්න නැතුව, ප්‍රශ්න පටලවා ගන්න නැතුව ඒකට නිසින්ින්ද වැඩිවීමට අවශ්‍ය කරන අනුග්‍රහය දක්වන්න කියන එක තමයි කියන්නේ. ඉතින් අපි පැයකොත් විනාඩි 20ක් විතර අරගෙන තියෙනවා. අපිට විනාඩි 40ක විතර කාලයක් තියෙනවා. සක්මන් භාවනා කරන්න අපි ඊට පස්සේ පහට පුරුදු පරිදි ධර්මදේශනා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. හැම ආකාරයෙන්ම සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.